භාග්‍යවත් බුද්ධය මේ ලෝකයට පිටවන්නේ මෙසේ සංසාරේ පවා පිරිසිදු ජීවිතයක් ගත කරපු තරුවලින් පිරීගිය සරත් කාලයේ අහස් කොටක් වගේ දෙතිසක් වූ අසිරිමත් ශෝභමාන මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ශ්‍රී ශරීරයෙන් ලෝකවාසීන්ගේ නේත්‍රාංගනෙහි පාල කරමින් සියලු තුන් ලොව ලබුදහ ගන්වන කීර්ති රාවයති බුදුරජාණන් වහන්සේගේ බුදු ශිරපාමුල මම ශිසිල ලබනවා සියලු සත්වයන්ට අභය ලමා දෙමි සාමයේ බෙර හඬනෙන් වූ රාජ කඳවුරක් වගේ භාග්‍යවතුන් වහන්සේ ශාන්ති ഘോഷාවෙන් ලොවට උත්සව ශාන්ති කර ධර්ම ഘോഷාවෙන් සියලු සත්වයන්ට උත්සව ශ්‍රී විලාසපාමින් උතුම් බුදු මංගල්‍යය ලෝකයට කියා පාමින් මේ මිහි මඩලේ වැඩ ඉඳලා සත්ව හද సంతාන සුවපත් කළ මාගේ දස බල ධාරී බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී පාදයේම වඳිමි මොහොතක් මොහොතක් පාසාම ශ්‍රී පාදයට සකසා වඳිමි නැවත නැවත ඉදිරියෙන්ද පිටුපසෙන්ද දෑලයෙන්ද සතර දිසා අනුදිශාවෙන්ද ඔය ශ්‍රී පාද පද්මය මම වන්දනා කරමි භෝවිතරාග භගවන් තව පාදමේව වන්දේ මෝරේව විමං ප්‍රවන්දේ භූයක් පුනක් පුනරිමං පුරතක් පරස්ථාත් පාර්ශවයන් ද්වයෝරුපරි දික්ෂු විදික්ෂෝ වන්දේ ස්වාමීනි ඔය ශ්‍රී පාද පද්ම සමදා මට සරණයි බුදුරජාණන් වහන්සේගේ තුන්වන මහා විශාරද ඥාන බලය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යේකෝ පනතේ අන්තරායිකා ධම්මා වුත්තා තේ පටිසේවතෝ නාලං අන්තරාය මම යම් අන්තරායකර ධර්මයක් මේ ලෝකයට දේශනා කළා නම් කුමක්ද අන්තරායකර ධර්ම කියන්නේ මෙන්න මේ දේ කරන්න එපා කළොත් දුකට වැටෙනවා කියලා යම් කරුණක් පෙන්වනවා නම් ඒකට කියනවා අන්තරායකර ධර්ම කියලා. එහෙම නැත්නම් සීලය බිඳ ගැනීම අන්තරායකර ධර්මයක්. කය වචනේ අසංවර කර ගැනීම අන්තරායකර ධර්මයක්. යම් කෙනෙක් යම් පාපයක් කරනවා නම් සැබවින්ම ඒ අන්තරායකර ධර්මයක්. පංච දුක්ඛරිතය කරන කෙනෙක් මේ ජීවිතයේ අවසන් මොහොත දක්වාම පංච දුෂ්කරපේ සිද්ධ කළොත් ඔහුට ඒකාන්තයෙන් මරණින් මත්තේ දුගතිය වැටෙන්න සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැකගෙන මහා කරුණාවෙන් දේශනා කරනවා එනිසා තථාගතයන් වහන්සේගේ සිංහනාදයක් වගේ මේ අනතුරුදායක ධර්ම හඳුන්වා දෙන මහා ඥාන බලයෙන් යුක්තව කෙරෙන ප්‍රකාශයට යම් කිසි කෙනෙක් සවන් දුන්නේ නැත්නම් අදහාගත්තේ නැත්නම් ඔහුට මහා විනාශයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ පා කියපු දේවල් කරපු කෙනෙක් නම් අතීතයේ සැනසුනේ නැහැ කරන්න කියලා දේශනා කරපු දේවල් අනුගමනය කරපෝ කිසි කෙනෙක් මේ ලෝකෙ දුකටපත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආය දුක්ඛරිතම් භික්ඛවේ පදහත මහණෙනි ආය දුෂ්කරතේ දුරු කළා දාන්න වචී මනෝ දුෂ්කරතේ දුරු කළා දාන්න මිත්‍යා දෘෂ්ටිය දුරු කළා දාන්න සම්මා දිට්ඨිය වඩන්න අත්ථි භික්ඛවේ තානං අමනාපං කාතෝ මහල් මහණෙනි මේ ලෝකේ යම් කාරණයක් තියෙනවා යම් කරුණක් තියෙනවා යම් දෙයක් තියෙනවා යම් ක්‍රියාවක් තියෙනවා ඒක කරනකොට සතුටක් ඇති වෙන්නේ නැහැ ඒක කළාට පස්සේ අනර්ථයක්මයි ඇති වෙන්නේ මහණෙනි ඒ දේ කරන්න එපා මහණෙනි යමක් තියෙනවා මේ ලෝකේ ඒක කරනකොට අනුගමනය කරනකොට බොහෝම දුකක් ඇති වෙනවා හැබැයි මහණෙනි අවසානයේ සතුටක් ඇති වෙනවා ඒ දේ සිද්ධ කරන්න මහණෙනි මහණෙනි යමක් තියෙනවා මේ ජීවිතයේ අනුගමනය කරනකොට බොහෝම සතුටක් ඇති වෙනවා අවසානයේ සතුටක් ඇති වෙනවා මරණින් මත්තේ සතුටක් ඇති වෙනවා මහණෙනි සොය සොයා සොය සොයා ඒබඳු ගුණයන් පූර්ණේ කරගන්න එතකොට නුඹලාට නොබෝ කලකින්ම ඒකාන්තයෙන් මේ සැනසීම ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාරනවා චතසෝ භික්ඛවේ ධානේසු අත්තරෝපේන අප්පමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ අප්‍රමාදීව සිත රැක ගන්න ඕන කරුණු හතරක් තියෙනවා මොනවද ඒ කරුණු හතර මාමේ රජනීයස ධම්මේසු චිත්තං රජ්ජීතේ මේ ඇලෙන දේවල් වල මගේ සිත නොඇලේවා කියලා සිත රකින්න කියලා වදාරනවා ද්වේෂය ඇතිවන අරමුණු වල ද්වේෂය ඇතිවන අරමුණු වල මගේ හිත දූෂ්‍ය නොවේවා කියලා හිත රැකගන්න කියනවා මෝහය ඇතිවන ධර්මවල මගේ හිතේ මෝහය ඇති නොවේවා කියලා හිත රැකගන්න කියනවා. මදය ප්‍රමාදය ඇතිවන ධර්මවල මේවායින් මගේ හිතේ මදය ප්‍රමාදය ඇති නොවේවා කියලා ඔබ ජීවත් වෙද්දී හිත රැකගන්න කියලායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එනිසා කාම ලෝකයට මුලා වෙන්නේ නැතුව මේ උතුම් ධර්ම මාර්ගය ඔබ ගමන් කරන්න නිවන් ආරක්ෂාවක් අපට ලබා දුන් මුනි රාජ වූ ਸਰවඥයන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් මේ ලෝකයේ යම් බිමක සිරිපා තබමින් වැඩිසේක්ද යම් තැනක වැඩ සිටිසේක්ද යම් තැනක වැඩ හිඳිනා ලදිද යම් තැනක සමාධියෙන් සැප වේවදාලසේක්ද ඒ සියලුම පුණ්‍ය තීර්ථයන් සියදහස් වාරයක් මම මස්තකයෙන් ප්‍රණාම කරමින් වන්දනා කරමි ගතමෙහ භවතා පතාචයේන ස්ථිතම්පි යත්‍ර ච යත්‍රවානිසන්නම් සයිතම්පි මුනීන්ද්‍ර යත්‍ර යෝගා තදපි ශතම් ප්‍රණමාමි පුඤ්ඤ තීර්ථං ස්වාමීනි ඒ පුණ්‍ය තීර්ථයන් ඔය සිරිපාපියුම් පාසලද සමදා මම දෑත නලලේ තබා වන්දනා කරමි අපට ඇති ඒ අනන්ත අසහාය අනුපම පිළිසරණ බුදුරජාණන් වහන්සේ කවදාකවත් කිසිම කෙනෙක් හවත්තන්න නෙවේ ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බත් හැන්දක් ලබා ගන්න නෙමෙයි ධර්ම දේශනා කළේ නයිදම් භික්ඛවේ භක්මචරියං මුෂ්ඨති ජන කුහනත්තං ජනයාව රවට්ටන්න නෙමෙයි මේ මහානකම මහානනි මේ පැවිද්ද ලෝසතුන් මුලා කරගෙන උසපුරෝ ගන්න නෙමෙයි ජනයා හුරතල් කරන්නත් නෙමෙයි නෑ ලාභ සක්කාර සිලෝකානි සංසාර සාදුකාර ලබන්නේ නෙමෙයි මහණෙනි මම ධර්ම දේශනා කරන්නේ තුති ගීතාසන්ත නෙමෙයි මම මේ ධර්මය දේශනා කරන්නේ එකම අරමුණකින් කුමක්ද මේ අරමුණ මේ ශාසනය පිහිටුවීමේ අරමුණ සංවරත්තම් පහනත්තම් විරාගත්තම් නිරෝධත්තම් කෙලස් වලින් හිත මුදවාගෙන සංවර කරලා කෙලස් ධර්ම ප්‍රහාණය කරලා විරාගී හදසංතානයක් ඇති කරගෙන නිරෝධ සමාපත්තියට යම් දවසක සමවැදිලා ලෞතර සනසිල්ල ලබන්නයි මම ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ ඒ සමග්ගෝ මහේසීහි අනුයාතෝ මහේසීහි ඒ මාර්ගය මහා irdimat උතුමෝ ගමන් කළ මාර්ගයක් යේතතම් පටිපද්‍යන්ති යථා බුද්ධේන දේශිතං දුක්ඛස්සන්තං කරිස්සන්තේ සබ්බෝ ශාසනකාරිනෝ යම් කිසි කෙනෙක් ශාස්ත්‍රෝන් වහන්සේගේ ශාසනය අනුගමනය කරමින් අනුශාසනාව අනුගමනය කරමින් බුදු සසුනේ පිළිවෙත් පුරනවද අන්න එහෙම කෙනෙකුට අනුග්‍රහ කරන්නයි මම මේ මහා ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මම යස්සකෝ පනත්තේ අත්ථාය ධම්මෝ දේශිතෝ මම යම් උත්තම විරාගී නිවනක් වෙනුවෙන් ධර්මයක් දේශනා කළා නම් නියාති පක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය ඒකාන්තෙන්ම මම මේ පෙන්වන ප්‍රතිපදාව අනුගමනය කරන ශ්‍රාවකයා නිවන් පිණිස ගමන් කරනවා කරනවාමයි එක අභීත ප්‍රකාශයක් මහණෙනි එවන් එවන් විශාරද ඥානයකින් මම දකිනවා දෙන්වා බදාරණ අනවා බදාරණ නිවන් මඟ එය පරම සත්‍යයක් සත්‍ය වූ ඒ නිවන් මඟ පනවා වදාළම මේ හතරවන ඥාන බලයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් වින්දර නිවලස් වල සත්‍යයන්ගේ නිවන් මගේ අමනුත් වැඩම කරලා ලෝ සත්‍යයන්ටත් යන්න සලස්සලා ශ්‍රාවකයන්ට ශ්‍රී සම්ධර්මයේ දේශනා කරනවා මඩ කොහොරුවෙන් ගොඩ ඇවිල්ලා මඩ ගොහොරුවෙන් ගොඩ එන්න ඒ බුදුරජාණෝ ලෝ සතුන්ට ධර්මයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කොහොමද නුඹලාට හිතෙන්නේ සිවුරු ටිකක් ලබා ගන්න, පින්ඩපාතයක් ලබා ගන්න, කුටියක් හදා ගන්න මම බණ කියනවා කියලාද හිතෙන්නේ? අනේ නෑ ස්වාමීනි අපට මෙහෙමයි හිතෙන්නේ. අපට මේ විදිහටයි හිතෙන්නේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයන්ට අනුකම්පා කරනවා. අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති අනුකම්පාවෙන් ලෝකයට ධර්මය දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන්මයි අපිට මේ ශාසන දායාදය පෙන්වා වදාළේ මෙසේ අපට අනුකම්පාවෙන් දම් දෙසෝ ඒ බුදුරජාණන් වහන්සේ සැබවින්ම මහා පුරුෂයෙක්මයි සැබවින්ම අසහාය උතුමෙක්මයි සැබවින්ම අනුත්තර වූ බුද්ධ රාජ්‍යය මේ ලෝකයට උදා කළ උතුමෙක්මයි ඒ මාගේ බුදුරජාණන් වහන්සේ යශෝධරාවන් වහන්සේ ප්‍රධාන කොට ඇති සතලිස් දහසක් ශාක්‍ය කුමාරිකාවන්ගෙන් ශෝභමාන වූ කිඹුල්වත් පුරය වගේ රාජධානයක් අත්හැර දාලා වඩිනවා වඩිද්දී හිතනවා මිනිස් දෙස්ගත් යකින්නයන් විසින් ගැවසීගත් යක්ෂ පුරයක් මම අතහැර දැම්මා කියලා හිතලා බලන්න මේ වගේ අතහැරීමක් හය වසක් පුරාමත මහා වීරයක් කරලා කෙලෙස් ධර්ම හරියට මුලින් පුටා දැම්මේ කොයි විදිහටද කියනවනම් මහා අස්තිරාගේ බට දඬු වලින් කරපු ගයක් පොඩි කළා දානවා වගේ බෝධි මණ්ඩලෙහි වජ්‍ර පරයන්හි වැඩ හිඳගෙන මාරයාට බියෙන් දුවන කැනහිල් පැටිය කුසේ Taman වහන්සේට පෙරදී දුවන කැනහිලේ කුසදිසි මාරයා පරදා ලෝභව ඒකාන්තයෙන් මේ මිහිමඩලේ පය තබාගෙන අනුස්මරණය කළ යුතු සත්‍යයක් ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දසදහසක් අනන්ත රශ්මීන්ගෙන් බබලන අනන්ත රශ්මීන්ගෙන් පිරිවරණ ලද සූර්ය උදාවෙන් ලබන ලද ප්‍රභාස්වර භාවයේ යුගන්ධර පර්වත රාජයාසේ අනන්ත පරිමාණ ගුණයෙන් විශිෂ්ට වූ සර්වඥතා ඥානය ලබා දෙමින් මෝහාන්ධකාරය විහෙත විද්වංශනය කළ බව සත්‍යයි ඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මෝහාන්ධකාරය දුරු කළ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරයම වේවා අනප්ප කප්පං සම්බෝධි චිත්තං පරිපාචයන්තෝ අනේක දුක්ඛං අවින්දි සත්තේසු කරුණාය මානෝ නමෝ මහාවීර මුනිවරස්ස සාධු සාධු සාධු අතිපූජනීය ස්වාමීන් වහන්සේ පින්වත් සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත බලන්න මේ විදිහේ දස බල ඥාන ඇතිව චතු විසරද ඥාන ඇතිව මේ තුන් ලෝකයේම බබලාව බබලන මට බබලවන මට සුනක්කත් නම් වූ පාපී භික්ෂුව දොස් කියනවනේ ගමින් ගමට ගිහිල්ලා නොගුණ පතුරවමින් පෞරස් කරගන්නවනේ අසරණෙක්මයි ඔහු අනුකම්පා කළ යුතුය ඔහුට එවං ස්වාඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ මහණෙනි මම ධර්මයේ මනාව දේශනා කළා විනය මනාව දේශනා කළා පනවා වදාළ යුතු ධර්ම මනාව පනවා වදාලා මෙහෙම ධර්මයක් දේශනා කරපු මගේ ශාසනයේ පැවිදි වූ නුබලා විසින් උපාසක උපාසිකාවන් වූ නුඹලා විසින් විරියං ආරභිතුම් අලමේව වීරිය වඩන්න වටිනවා කොහොමද වීරිය වඩන්න ඕන කාමං තත් අතෝච මහරෝච අභීක අවශිෂ්‍යතෝ ඒකාන්තයෙන් නහරවල් මස්ලේ ඉතිරි වෙතොත් ඉතිරි වේවා නැති වෙතොත් නැති වේවා කියලා වීරිය වඩන්න වටිනවා උපශිෂ්‍යතු මංසලෝහිතං මස්නේ වියලෙනවා නම් වියලේවා යන්තම් පුරිසත්තාමේන පුරිස විරියේන පුරිස පරක්කමේන පත්තම්මං වීරය වඩලා පුරුෂ බලයෙන් යම් උත්තම අවබෝධයකටපත් විය යුතුය නම් නතං අපාපුනිත්වා විරියස්ස සම්ධානම් භවිෂ්‍යති ඒ උත්තම අවබෝධයට එන්නේ නැතිව මම මගේ වීරිය අත්හරින්නේ නැහැ කියලා මහණෙනි නොබලා මගේ ශාසනේ ගුණ පුරන්න කියලයි කරුණාවෙන් අනුශාසනා කළේ දුක්ඛං නිබ්බකවේ කුසීතෝ විහෙරති වෝ කින්නෝ පාපකේ අකුසලේ ධම්මේ මහණෙනි මගේ ශාසනයේ යම් කෙනෙක් කම්මැලි කමින් ඉන්නවනම් ඒක මහා පාඩුවක් මහන්තං සදත්තම් පරිහාපේති උත්තමාර්ථයක් නැති කරගන්න යෝ හදන්නේ න භික්ඛවේ හීනේන අග්ගස්සපත්තිං හෝති ලාමක දේවල් වලින් උත්තම සනසිල්ල ලබන්න බෑ අග්ගේන කෝපන අග්ගස්සපත්ති හෝති උසස් උතුම් දෙයකින් තමයි උසස් උතුම් දෙයක් ලබන්න පුළුවන් එනිසා මේ භක්මචර්යාව මණ්ඩපේය මිලං මහා සරසිල්ලක් සත්තා සම්මුඛී භූතෝ අනේ අපට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා ඒ විදිහට හිතන්න එහෙම හිතලා අපත්තස්ස අත්ත්‍යා අනධීගමස්ස අධිගමාය නූපන් කුසල ධර්ම උපදවා ගන්න නොපැමිණි අවබෝධයට පැමිණෙන්න මහණෙනි ඒකාන්තයෙන් වීරිය වඩන්න කියලයි ලෝකේ කනුකම්පාවෙන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඉන්සාම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයේ සීකරන්න අවාපිහි දොර නිවන් මොව දොර නෙතත රසඳුන ලයට සැනසුම සවන් පින වූ අමාගීතය බුදු රජාණෝ පමනේ මාහත දුගන්ධ හමන අලල් දියේ මතු උන රන් පියුම ඔබයි අන්දොර නැසන කිරණ හලා ඇයෝ රන් පිරු ඔබමයි ඔය සිරිපා සිඹිමි සිඹිමි සිඹ සිඹ වැඳ වැටෙමි වැටෙමි සෙවන ඔබේ මට සුවදී කිසිදා වෙන් නොවේමි නොවේමි යෝ සම්බනෝකාතිග සම්බසෝභා යුත්තේහි සම්බේහි ගුණේහි යුත්තෝ දෝෂේහි සම්බේහි සවාසනේහි මුත්තෝ විමුක්තිං පරමං ච දාතා නිත්‍ය චං දයා චන්දන සීත චිත්තෝ අඤ්ඤාර විඤ්ජෝතිත සම්බනේයෝ සම්බේසු භූතේසු තමංග භූතං භූතප්පනාථං යසා නමාමි සාධු සාධු සා අතිපූජනීය ස්වාමීන් වහන්සේ පින්වත් සිල්මෑණි වරුනි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ මොහොතේ ඉගිලන මේ මොහොත තාත්‍ය ගෙවි ගෙවි යනවා තම නොබෝ වේලාවකින් ඉරුමඩල උදා වේවි ඔබ මේ අවසාන කාලයේ මේ රාත්‍රියේ හොඳට සිහිය පිටවාගෙන ඉදිරියටත් මේ ප්‍රකාශ කරන අනන්ත බුදු ගුණ සාගරයෙහි ඔබේ පින්බර හිත දිල්වමින් සතුටු වෙන්න ධාලම්බන ප්‍රීතිය උපදවා ගන්න තථාගතයන් වහන්සේ වදාරනවා සාරිපුත්ත මම මේ ලෝකේ රජ පිරිස් නැද භාක්මන පිරිස් නැද ගෘහපතිවරු මැද ශ්‍රමණයෝ මැද දෙවියෝ මැද මාරයන් බ්‍රහ්මයන් මැද අභීතව මේ ධර්මයේ දේශනා කරනවා සාරිපුත්ත මම මේ ලෝකෙට පහළ වෙලා මේ විදියට කිසිම පිරිසක් නැදට බය වෙලා එළඹෙන්නේ නැහැ අභීතවයි එළඹෙන්නේ විඥානාමිකෝ පනහං සාරිපුත්ත සාරිපුත්ත මම සිහි කරනවා නොයේ සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් රජ පිරිස් මැදට දෙවි පිරිස් මැදට මම එළඹිච්ච අවස්ථාවන් ඒ සියලු අවස්ථාවල ඒ සියලු පිරිස් අභියස මමමයි සාරිපුත්ත ආනුභාවයෙන් බබලන්නේ ඒ තථාගතයන් වහන්සේ වදාරනවා සාරිපුත්තේ ඒ සෑම තැනකම දේශනා කරන ධර්මයට කවුරුවත් මට අභියෝග කළේ නැහැ. සද්ධාව තියෙන, පින තියෙන, ඥානෙ තියෙන අය සාදු කියලා පිළිගන්නවා. ඊතරම් ඥානයක් නැති වුණත් අසාගෙන ඉඳලා පිළිගන්නවා. සමහර ඇත්තන්ට ඥානෙ නුවණ නැහැ. ඒ වුණත් මට විරුද්ධව නැගී සිටින්න සාරිපුත්ත මේ ලෝකෙ කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. හරිම පුදුමයි. පින්වතුනි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්වලට පමණක් නෙවෙයි ධර්ම දේශනා කළේ. අභිදානාමිකෝ පනහං ආනන්ද ආනන්ද මම සිහි කරනවා නොයේ පිරිස් ඉන්න නොඑක් සක්වලට ගිහිල්ලා ධර්ම දේශනා කරපු හැටි බුදුරජාණන් වහන්සේ ඒ සක්වල වලට වැඩම කරලා තමන්ගේ රජතුමා ඒ පිරිසගේ රජතුමා ඉන්න රාජ ආසනයේ වාඩි වෙනවා ඒ පිරිස බලනවා අපේ රජතුමා වෙනදාටත් වඩා බොහෝම ලස්සනට සැරසිලාද ශාන්ත ඉරියව්වෙන් වැඩ ඉන්නවා කියලා ඒ වගේම මිහිරි හඬකින් කුසලය අකුසලය ගැන ධර්ම දේශනා කරනවා ඒ මිහිරි හඬින් දේශනා කරන ධර්මය අහලා ඒ පිරිස හිතනවා අද අපේ රජතුමා වෙනදා වගේ නෙවෙයි ලස්සන ධර්මයක් දේශනා කරනවා මధుර හඬකින් කතා කරනවා මේ විදිහට ආනන්ද මම දේශනා කරලා අතුරුදන් වෙනවා අතුරුදන් වුණාට පස්සේ ඒ අත්තන්ගේ රජතුමා ආසනේ තේනවා ආවට පස්සේ ඒ රජ පිරිස් ඒ සිටු පිරිස් ඒ දේව පිරිස් පුදුමයටපත් වෙනවා මේ දැන් වැඩම කරලා කුසල කුසල ධර්මයේ දේශනා කළේ කවුද? ඒ කාටවත් තථාගතයන් වහන්සේ පේන්නේ නැහැ. බලන්න බුදු කරුණාවට හැටි මේ සක්වල දෙවියන්ට ඔබට මට නෙමෙයි, පමණක් නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අනන්ත සක්වලට දේශනා කරපු ධර්මය අද පවා ඒ සක්වල දෙවියෝ මිනිස්සු සිහි කරනවා ඇතේ අනන්ත සක්වලට ඇසෙනසේ සුවඳ කුටියේ වැඩ ඉඳගෙන කතා කරන්න ආමන්ත්‍රණය කරන්න ഘോഷාව පවත්වන්න තරම් මහා ශක්තියක් තිබුණ බුදුරජාණන් වහන්සේ හරිම පුදුමයි මේ සාභාත් අසිරියකින් තමයි අපට මේ අනුත්තර රැකවරණය ලබා දුන්නේ මට මතක් වෙනවා එක දවසක් බුදුරජාණන් වහන්සේ හෝම දුෂ්ක කියන ගම්මානයට පින්නපාත වැඩ කරපු වැඩම කරපු දවස ඒ ගමේ හිටපු භාක්මනවරු පිරිස ප්‍රධාන ශාලාවට එකතු වෙලා සාකච්ඡාවක් කරනවා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වැස්සක් මවලා එහෙම නැත්නම් වැසිපොඩ වැසිපොඩ වැටෙන්න සලස්වලා ඒ වැසිපොළ වැටෙද්දී මේ ශාලාවට ගොඩ වුණා. ඇයි මේ විදියට වඩින්නේ? ඒ අත්තන්ට පිහිට වෙන්න. ඇයි වැසිපොළ වැටෙන්න සැලැස්සුවේ? වැස්ස නිසා ශාලාවට ගොඩ වෙනවා කියන මේ කාරණය දැනුම් දෙන්න. මේ ශාලාවේ හිටපෝ පිරිස අපාගතයන් වහන්සේ වඩිනවා දැකලා හිත ඇතුලේ ද්වේෂයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේට ඇසෙනසේ දොස් කියනවා කේච මොණ්ඩකා සමනා කේච සභා ධම්මං ඥානිසන්ති මේ හිස මුඩු කරගත් ශ්‍රමණයෝ සභාවකට එන්න දන්නවයි මේ හිස මුඩු කරගත් ශ්‍රමණයෝ වැදගත් පිරිසක් ඉදිරියට ඇවිල්ලා ප්‍රභූ පිරිසක් ඉදිරියට ඇවිල්ලා නැති ඇමතිවරු ඉදිරියට ඇවිල්ලා අභීත ලෙස ඉන්න දන්නේ නැහැ කියලා ඒ පිරිස බුදුරජාණන් වහන්සේට දොස් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ කියන්නේ සිංහ රාජෙක් කියලා යත්තන්ට වැටහිලා තිබුණේ නැහැ. තථාගතයන් වහන්සේ වදාරනවා නේසා සභායත්තන සම්පි සන්තෝ සන්තෝනතේ යේන වදන්ති ධම්මං සභාවක් කියලා කියන්නේ ගෞරවණීය සමුලුවක් කියලා කියන්නේ සැබවින්ම සත්පුරුෂයෝ ඉන්න තැනක්මයි නැත්තම් ඒක සභාවක් නෙවෙයි නැත්තම් ඒක සමුලුවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාරනවා රාගංච දෝසංච පහාය මෝහං ධම්මං වදන්තාව භවಂತಿ සන්තෝ රාගය ద్వේෂය මෝහය ප්‍රහාණය කරලා ධර්මයේ දේශනා කරන උතුමෝමයි මේ ලෝකේ පිරිස් අභියසක වැඩම කරලා මහා ධර්මයේ දේශනා කරලා සිංහනාද පවත්වන්නේ මේ ගාථාවෙන් ධර්මයේ දේශනා කරනකොට ඒ බ්‍රාහ්මණ ගෘහපතිවරු සියලු දෙනාටම වැටහුණා අහෝ අපි දොස් කියලා තියන්නේ ශාක්‍ය කුලයෙන් ලෝකයට පහළ වූ බුදුරජාණන් වහන්සේටනි කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැටිලා ආසනයක් පනවලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා උපාසකයන් බවට පත් වෙලා මේ ශාසනයේ සරණ ලබා ගත්තා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත අතපිරිස්මද અભීත සිංහනාද කරන මට යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ඥාන දර්ශනයක් නෑ විශාරද බවක් නෑ කියලා එය ඔහුට ඒකාන්තයෙන් දුකට වැටෙන්න හේතුවක් වෙනවා ඊළඟට වදාරනවා තතස්සෝ හෝ ඉමා සාරිපුත්ත යෝනියෝ සාරිපුත්ත මේ සත්‍යයන් උපදින එම් හතරක් තියෙනවා ක්‍රම හතරක් තියෙනවා ඒ හතරෙන් තමයි මේ විශ්වයේ යම් තැනක යම් සත්‍යයක් උපදිනවා නම් උපදින්නේ අණ්ඩජයෝනිය ජලාබුජයෝනිය සංසේදජයෝනිය ඕපපාතිකයෝනිය අණ්ඩජ කියලා කියන්නේ අණ්ඩජා කියලා කියන්නේ බිත්තරයක් ඇතුලේ උපදින සත්වයන් ඒ වගේම ජලාබුජ කියන්නේ මව් කුසක වැදෑමක සිඳගෙන උපදින සත්වයන් සංසේදජ කියලා කියන්නේ එක් පරිසරයන්හි තුගඳ හමන මඩ ගොහරවල වගේම ඒ වගේ තැන්වල උපදින සත්වයන් සංසේදජ කියනවා උපපාතික කියන්නේ දෙවියෝ ධක්මයෝ ඇතැම් මිනිස්සු වගේ පහළගෙන ආයට උපපාතක මේ විදියට පමණයි මේ ක්‍රමවේද හතරෙන් අන්‍ය වූ ආකාරයකින් මේ ලෝකේ කිසිම සත්‍යයක් උපදින්නේ නැහැ සාරිපුත්ත මම මහා ප්‍රඥාවෙන් මේ ගැන දකිනවා ඒ සාරිපුත්ත මේ සමහර ඇත්තන්ට මේ කාරණේ වැටහෙන්නේ නෑනේ බුදු ගුණේ තේරෙන්නේ නෑනේ මහා මෙරට වඩා උස පර්වතයක් මේ ලෝකේ හොයාගන්න බෑ මහා පොළවට වැඩි පළල් වස්තුවක් නෑ දිය පොළවට වඩා වැඩි අනෙක් ජල ධාරාවක් නෑ මහා පොළවට වඩා වැඩි අනෙක් පළල් වස්තුවක් නෑ අහසට වඩා හිස්තනක් නෑ ජීවිතයට වඩා ප්‍රිය වූ වෙනත් දෙයක් නැහැ. නිවනට වඩා මිහිරක් නැහැ. ජලයට වඩා පිපාසය නිවන වෙන යම් වතුරක් ලෝකේ නැහැ. හිරු මඩලට වඩා වැඩි ආලෝකයක් නැහැ. මේ විදියට චතුයෝනි පරිච්ඡේදක ඥාණයෙන් අප මහා බුදුරජාණන් වහන්සේට වඩා කෙනෙක් මේ විශ්වයේ කිසිම තැනක පහළ වෙන්නේ නැහැ. එනිසාය තථාගතයන් වහන්සේ අසමයි අසම සමයි කියලා කියන්නේ අසම සම වූ බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරයම වේවා සාදු සාදු සාදු පින්වතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාදනවා සාරිපුත්ත ස්වාමින් වහන්සේට මේ මහා සිංහනාද සූත්‍රය දේශනා කරමින් පංචකෝ ඉමා සාරිපුත්ත ගතියෝ කතමා පංච සාරිපුත්ත ගති පහක් තියෙනවා උත්පත්ති ස්ථාන පහක් තියෙනවා එකක් තමයි නිරය එකක් තමයි ත්‍රිසං යෝනිය එකක් තමයි പ്രേත ලෝකය එකක් තමයි මනුෂ්‍ය ලෝකය එකක් තමයි දිව්‍ය ලෝකය සාරිපුත්ත මම නිරය ගැනත් දන්නවා නිරයේ වැටෙන ප්‍රතිපදාව ගැනත් දන්නවා සාරිපුත්ත යම් කිසි පුරුෂයෙක් හෝම පිපාසයෙන් මාර්ගයට ඇවිදගෙන එනවා ඒ මාර්ගයේ ඇවිදගෙන එනකොට ඒ මාර්ගයේ කෙලවර වෙන්නේ ගිනි අඟුරු වලකින් ඒ ගිනි අඟුරු වලින් කෙලවර වෙනවා කියලා ඒ පුද්ගලයා දන්නේ නැහැ නමුත් සාරිපුත්ත ඒ පුද්ගලයා ඒ මාර්ගයේ ගමන් කරලා ගිනි අඟුරු වලේ වැටිලා මහා දුකකින් දුකටපත් වෙලා පිච්චෙනවා තමේනම් චක්ඛුමා පුරිසෝ අසති අස්තියන පුරුෂයෙක් මේ දේශ බලල ප්‍රකාශ කරනවා ඔය මාර්ගයේ ගමන් කරන පුද්ගලයා ඒකාන්තයෙන් අර මහා ගිනි අඟුරු වලේ වැටෙනවා කියලා සාරිපුත්ත කිව්වා වගේම පස්සේ කාලෙක ඒ වගේ ඇත්තෝ මට පේනවා මහා නිරයේ වැටිලා දුක් විඳිනවා සාරිපුත්ත නිරය ගැනත් මම දන්නවා නිරේ යන ප්‍රතිපදාවක් දන්නවා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වගේම සාරිපුත්ත මම තිරිසන් ලෝකය ගැනත් දන්නවා තිරිසන් ලෝකයට යන ප්‍රතිපදාව ගැනත් දන්නවා උපමාවකින් කියනවා නම් සාරිපුත්ත යම් පුද්ගලයෙක් බොහෝම පිපාසයෙන් බොහෝම දුකෙන් යම් මාර්ගයක ඇවිදගෙන එනවා ඒ මාර්ගයේ කෙළවර වෙන්නේ මහා අසුචි වලකින් නුවණ තියෙන කෙනෙක් කියනවා ඔය පුද්ගලයා ඔය මාර්ගයෙන් ගමන් කරලා ඒකාන්තයෙන්ම අසුචි වලේ වැටෙනවා කියලා කියනවා වගේම සාරිපුත්ත පස්සේ කාලෙක නුවණින් දිවසින් බලනකොට පේනවා සමහර ඇත්තෝ මනුස්ස ලෝකේ ඉඳලා බොහෝ අකුසල් කර්ම කරලා තිරිසන් ලෝකෙ වැටිලා හරියට අර අසුචි වලක වැටිලා දුක් උහුණනවා වගේ මහා දුක් විඳිනවා බලන්න ඒ බුදුරජාණන් වහන්සේගේ මහා පුදුම ඥානය ඒ කාලේ හිටියා එක්තරා සිටුවරයෙක්. ඒ සිටුතුමා මිය පරලොව ගියා. පින්න කාලේ බුදුරජාණන් වහන්සේට අපහාස කළා. බුදුරජාණන් වහන්සේට දන් හැන්දක්වත් දුන්නේ නෑ. ඒ ඇත්තා බොහෝම ලෝභකමින් තම එකම පුතාට අනුශාසනා කරනවා අංජනානං ච අයං දිස්වා වම්නිකානංච සංචයං මධූනංච සමාහාරං පණ්ඩිතෝ ඝරමාවසේ පුත් කුමාරය නුඹ මේ ගිහි ගෙදර ජීවත් වෙනකොට වේයන් ටිකෙන් ටික තුඹසක් බඳිනවා වගේ මීමැස්සෝ මලින් මල රොන් එකතු කරලා මී වදයක් බඳිනවා වගේ නුවණින් යුක්තව කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනේ. අඳුන් ටිකක් අරගෙන නිරන්තරයෙන් ඇසේ ගල්වනකොට දෙවිලා යනවා. එනිසා දන් දෙන්න එපා. සල්දහම් කරන්න එපා කියලා තම එකම පුතාට ඒ සිටුතුමා මඟ පෙන්වීමක් කළා අනුශාසනා කළා අවසානයේ මේ සිටුවරයා මැරිලා ගිහිල්ලා ඒ ගෙදරම බලුකුක්ෙක් වෙලා ඉපදුනා බලුකුක්ෙක් වෙලා ඉපදෙලා ඒ කුමාරයාට බොහෝම සෙනෙහසින් ළඟටම වෙලා තමයි කාලගත කරන්නේ බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩිනකොට මේ සුනඛයා බුදුරජාණන් වහන්සේ දැකලා බුරන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේ අසවදාරනවා තෝ දෙය්‍ය ත්වං පුබ්බේති මම් පරිභවිත්වා සුනඛෝ ජාතෝ ඉදානි භුංකාරං කତ୍වා අවීචින් ගමිස්සති තෝ දෙය්‍ය සිටවරය නුඹ පෙර තථාගතයන් වහන්සේ තපහාස කරලා දැන් සුනඛෙක් වුණා නේද දැන් ඔබ මට දුරලා අවීචයට යන්න නේද හදන්නේ කුමාරයාට ඇහුණා බුදුරජාණන් වහන්සේ තම පියාගේ නම කියලා සුනඛයාව ආමන්ත්‍රණය කරනවා මම පිතා භ්‍රම ලෝකේ නිබ්බත්තෝ මගේ තාත්තා ඉපදලා තියන්නේ භ්‍රම ලෝකේ කොහොමද මේ ගෞතමයන් වහන්සේ මගේ තාත්තට සුනඛෙක් කියලා කියන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ කුමාරයාගෙන් අහනවා අත්ථි පනතේ මානව පිතරා අනක්ඛාතං ධනං කුමාරය ඔබේ පියා ජීවතුන් අතර ඉන්න කාලේ නුඹට නොකියපු ධන සංචිතයක් එහෙම තියෙනවද නිදන් කරපු තැනක් එහෙම තියෙනවද අත්ථි භෝගෝතම භවත් ගෞතමයන් වහන්සේ එහෙම තැනක් තියෙනවා එසේනම් කුමාරය ඔබ ඔය සුනඛයාව හොඳින්නාවල ආහාර අනුභව කරවල ඒ සුනකයාගෙන් ටික වෙලාවක් නිින්දට වැටුණට පස්සේ තට්ටු කළා අහන්න පියතුමනි මාගේ ධනේ මට පෙන්වන්න කියලා එතකොට ඔය සුනකයා යම් තැනක් පෙන්වයි ඔබ එතන සාරා බලන්න හරිම පුදුමයි බුදුරජාණන් වහන්සේගේ මේ මහා ඥාන බලය ඒ විදිහටම සිද්ධ වුණා. කුමාරයා බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවා. සරණක් පිහිටක් ඇතුවා. බුදු සරණ ලබා ගත්තා. ධර්මයේ ශ්‍රවණය කළා. දන් පෙන් පූජා කළා. සිල් ගුණ ආරක්ෂා කළා. මේ ශාසනයෙහි සනාතන සුවය ලැබපු කෙනෙක් බවට පත් වුණා. මේ මහා ඥාන බලය මේ මහා බුදුරජාණන් වහන්සේගේ දැක්ම අවබෝධය නිසාමයි ඒ කුමාරයා පිරිසන් ලෝකේ වැටෙන්නයි નિયમિતව තිබුණේ പ്രേත ලෝකේ නිරේ වැටෙන්නයි નિયમિતව තිබුණේ ඒ වුණත් බුදු කරුණාවෙන් ඔහුට ගැලවෙන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ පා කියපු දෙයක් කළොත් අදත් වරදිනවා එතත් වරදිනවා අතීතෙත් වැරදුනා එනිසා ඔබ කල්පනාකාරී වෙන්න ඒකාන්තයෙන්ම කල්පනාකාරී වෙන්න අකුසලයක් පාපයක් හිතට එනකොට බුදු ගුණයම සිහි කරන්න සිහි කරලා හිත පාලනය කරගන්න හිත দমনය කරගන්න ඒ කාලේ නාගසමාල කියන ස්වාමින් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ එක්තරා දුර ගමනක් බුදුරජාණන් වහන්සේ වඩිනවා අසල් දනව්වේ පටන් පණින්නේ මේ නාගසමාල ස්වාමින් වහන්සේ පිටුපසින් පාත්‍රය සිවුරු අරගෙන බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් යනවා එක තැනකට ගියාට පස්සේ දෙමන් හන්දියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ නාගසමාල භික්ෂුවට වදාරනවා අයං නාගසමාල පන්තෝ ඉමිනාගත්තාම නාගසමාල මේක තමයි මාර්ගය අපි මේ මාර්ගයෙන් යමු නාගසමාල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා අයම් භන්තේ පන්තෝ හිමිනාගච්ඡාම ස්වාමීනි ඕක නෙමෙයි මාර්ගය මෙයයි මාර්ගය අපි මේ පාරෙන් යමු අවසානයේ බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා මේ අත්තට කිව්වට වැඩක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අත්ත මේ යන්න හදන්නේ මහා දුකකටපත් වෙන්න කියලා නාගසමාල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය දෙපොට සිවුර බිම තියලා යන්න ගියා බලන්න කාටද පුළුවන් මේ මහා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය මේ මහා සුගත් චීවරය මහ පොළවේ තබන්න ඒ වුණත් මේ නාග සමාල ස්වාමීන් වහන්සේ ඒ විදියට යන්න ගියා බුදුරජාණන් වහන්සේ පාත්‍රාසූර වරගෙන වැඩම කළා ටික වෙලාවක් යනකොට ඔළුවෙන් ලේ පෙරාගෙන සිවුරු ඉරිලා අඬ අඬා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරනවා මාර්ගයේ හිටපු සරු කණ්ඩායමක් මේ ස්වාමීන් වහන්සේට හොඳටම පහර දීලා ස්වාමීන් වහන්සේ බොහොම දුකසේ ජීවිතේ රැකගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අථාගතයන් වහන්සේ වදාරනවා සම්භින් චරමේකතෝ වසං මිස්සෝ අඤ්ඤ ජනේන වේදගෝ විද්වා පජහාති පාපකං පොන්ඨෝ ධීරපකෝව නින්නගන්ති හරිම පුදුමයි මාර්ගඥානෙන් සත්‍යවබෝධය කරපු නුවණැති අය නුවණ නැති ජනයන් එක්ක එකට ගමන් කළාට මොකද එපමණකින්ම ඔවුන් සමග මිශ්‍ර වන්නේ නැහැ නුවණ නැති අයගේ අදහස් නුවණ තියෙන උතුම බෝ කරගන්නේ නැහැ. අභද්‍ර වූ ලාමක වූ දේවල් නුවණැත්තෝ කරන්නේ නැහැ. මේ විදිහට ස්වාමින් වහන්සේට සෙනසේ ප්‍රකාශ කළාමයි වැටුණේ බුදුරජාණන් වහන්සේ කියපු පාරේ වැඩම කළා නම්, තමන් කළා නම් මට මේ දුක ඇති වෙන්නේ නැහැ කියලා පින්වතුනි අන්න ඒ වගේ මේ උතුම් බුදුමඟ මේ උතුම් බුදු ගමන වැරදුනොත් නම් ආලකින්නාය සනසිල්ලක් නම් ලැබෙන්නේ නැහැ. එනිසායි බුදුරජාණන් වහන්සේ වදාළන්නේ සාරිපුත්ත මට පේනවා මේ ලෝකේ ඇතම් කෙනෙක් මැරිලා പ്രേත ලෝකෙට යන හැටි මරණයෙන් මත්තේ එයත් මම දැකලා මහා කරුණාවෙන් දේශනා කරනවා අනුකම්පාවෙන් දේශනා කරනවා පව් සිද්ධ කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක්තරා මිනිස්සෙක් Tamanගේ උප්පත්තට ගිහිල්ලා උග්ගස් කිහිපයක් කපාගෙන අතින් අරගෙන එක උග්ගසක් ඒ උග්ගස අනුභව කරමින් ඔහු මාර්ගයේ දිගේ එනකොට පිටුපස්සෙන් එනවා පුංචි පුතෙක් සමග එක්තරා උපාසක මහත්තයෙක් මේ පුංචි පුතා අර පුද්ගලයා රැත්ත උග්ගස් කනව දැකලා තමන්ගේ තාත්තගේ අතේ එල්ලිලා අඬනවා මට උග්ගසක් ඕන අනුභව කරන්න ඉතින් මේ උපාසක මහත්තයා අර ඇත්තගෙන් අර ඇත්තට කියනවා මගේ මේ පුංචි පුතා අඬනම උක්කෑල්ලක් දෙන්න බැයිද? ඒ වෙලාවේ මේ ඇත්තට හිතේ තරහක් ඇති වෙලා නපුරු අදහසක් ඇති වෙලා ඒ වුණත් ඉල්ලන්නේ පුංචි පුතෙක්නේ කියලා හිතලා අතින් අරගෙන උක්කෑල්ලක් පිටිපස්සට වීසි කරනවා පුංචි ළමයා මේ උක්කෑල්ල අරගෙන සතුටින් අනුභව කරනවා පස්සේ කාලෙක මේ අත්ත පුංචි පුතෙක් අඬන්නේ ඔක්කැලක් ඉල්ලන්නේ නොමනා කොට දීපු නිසා නපුරුසිතෙන් දීපු නිසා මේ කර්මය ඉදිරිපත් වෙලා ඒ ප්‍රදේශයේම പ്രേත ලෝකේ പ്രേතෙක් වෙලා ඉපදුණා ඒ අත්තට උප්පත්තක් පහළ වෙලා තියෙනවා කුමක් නිසාද උක්කෑල්ලක් දන් දීපු නිසා ඒ වගේම ඒ උක්කෑල්ලට එහෙම නැත්නම් උක්කෑල්ල දන් දීපු කුසලය නිසා ඔහුට මහා එක් වගාවක් එක් වත්තක් පහළ වෙලා තිබුණත් එකම උග්ගසක්වත් අනුභව කරන්ට තරම් හැකියාවක් නැහැ ළඟට යනකොට ඒ උග්ගස් ශරීරයේ වැදෙලා ඔව් එතනම බිම වැටිලා මහා දුකක් විඳිනවා මොග්ගල්ලාන මහා රහතන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට දකිනවා මේ මහා දුක දැකලා මේ ප්‍රේතයාට කියනවා ඔබ පිටුපසින් පිටුපසට ගෙහිලා උග්ගසක් අඩාගෙන අනුභව කරන්න මේ ප්‍රේතයා ඒ විදිහට කරනකොට උග්ගසක් අඩාගෙන අනුභව කරන්ට ලැබුණා ඒ විතරක් නෙමෙයි මේ പ്രേතය උංගසක් හදාගෙන මුගලන් මහා රහතන් වහන්සේට පූජා කළා මුගලන් මහා රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පූජා කළා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාටත් ලබා දීලා ඒ උංගස ගලඳුවා ඒ මොහොතේම ඒ මහා දානේ නිසාම මේ പ്രേතය പ്രേත ලෝකයෙන් චුත වෙලා අවතිසා දිව්‍ය ලෝකයට ගමන් කළා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කිය කියා මුගලන් ස්වාමින් වහන්සේ හිටපු නිසා බේරුණා භාග්‍යවතුන් වහන්සේ හිටපු නිසා බේරුණා දිනෝ දහහක් අථාගතයන් වහන්සේ නිසා යාන්තමින් අපායෙන් වැටෙන්න තිබ්බ අවස්ථාවෙන් බේරිලා අද පවා දිව්‍ය ලෝකවල ඉඳන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනවා ඒක පරම සත්‍යයක් එනිසා ඔබ සිතන්න ඔබට තියෙන එකම සැනසීම මේ මහා බුදු ගුණ සිහි කිරීම පමණයි සැබවින්ම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොනතරම් අසහාය පිහිටක් ලබා දුන් උතුමෙක්ද බලන්න පින්වතුනි ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේගේ මහායඟි බව උදාර බව අචින්ත්‍ය ගුණ ඇති බව ඔබම හොඳින් දැක ගන්න සැබවින්ම අසාධාරණය ගුණය අවාච්‍යය ගුණය මනෝහරයි ඒ ශ්‍රී සද්ධර්මය අසන්නන්ගේ කන්හයාලෝ දුට දුටු වන්ගේ අස්පායාලෝ අසුවසුවන්ත නිවන් පස ලබා දෙන ඒ විචිත්‍ර විලාස විලාසී ධර්ම සංජාතක දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයට මාගේ උත්තමාංග නමස්කාරයම වේවා සාධු සාධු සාධු එවතුනි බුදුරජාණන් වහන්සේ දකිනවා යම් කිසි කෙනෙක් මිනිස් ලෝකේ ඉපදීම කරායන ඒ ක්‍රමවේදය මාර්ගය ඒ විදිහට මිනිස් ලෝකෙට ඇවිල්ලා මිනිස් ලෝකේ ජීවත් වෙලා මිනිස් ලෝකෙන් පිට වෙලා යද්දි යන්නේ කොහෙටද එන්නේ කොහොමද මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ දැකවදාරමින් මෙලව පරලව හිත පිණිස ප්‍රතිපදාවන් කල යුතු දේ නොකල යුතු දේ මහා කරුණාවෙන් කියා දෙමින් කුසලා දරෝ ඒ සම්බුද්ධ රාජ්‍යතිව අනන්ත ප්‍රමාණ පිහිටක් පිළිසරණක් ලෝ සපෙන්ත ලබා දුන්නා ඔබ හිතන්න මේ සංසාරේ තියෙන භයානකකම බුදුරජාණන් වහන්සේ මග හැරුණොත් ආයේ සරණක් නම් නෑ බුද්ධ කියන ශ්‍රී නාමය පවා ඇසීම ප්‍රකාශ කිරීම තරම් වෙනසන සීමකුත් මේ ලෝකේ නෑ මට මතක් වෙනවා එක්තරා සංවේග ජනක කතාවක් ඔබ අසන්න අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසතුමා හැටියට එදා දීපංකර පාද මූලයේ විවරණ ගත්තා ඒ කාලේ සුමේධ තාපසතුමා මහා ධනයක් අතහැරලා හිමාල පර්වතයට වැඩම කරලා තාපස ප්‍රෝර්ජාවෙන් පැවිදි වෙච්ච කාලේ මේඝ නම් වූ එක්තරා තරුණ බ්‍රහ්මණ කුමාරයෙක් අප මහා සුමේධ බෝසතාණන් වහන්සේ සමග තපස් රකින්න වනයේට යනවා එක කාලයක් තපස් රැකලා පැවිදි වෙලා ඉන්නකොට අසත්පුරුෂ අසුරක් ලැබිලා ආපස ප්‍රවෘජාවෙන් අයින් වෙලා Tamanගේ මාලිගාවට ඇවිල්ලා ධනය නිසා ලෝභය නිසා Tamanගේ මෞතුමිය ඝාතනය කරලා මහා ආනන්තරය පාප කර්මයක් සිද්ධ කළා අප මහා බෝසතාණන් වහන්සේ දාපතන් සාරා සංකීය කල්ප ලක්ෂයක් පුරාවටම පාරමී ධර්ම පුරමින් උත්තම සම්බුද්ධ ජීවිතයට ආවා අර මේඝනම් වූ තරුණ කුමාරයා එදා ආනන්තරිය පාපයක් සිද්ධ කරගෙන දීර්ඝායුෂ තියෙන කාලයක මෞතුමිය මරලා මහා නිරයේ වැටුණා නිරයෙන් නිරයට ඇවිල්ලා සාරා සංඛීය කල්පලක්ෂයක් පුරාවට මේ මහා නිරයේ ප්‍රසිතසී ප්‍රසිතසී ඇවිල්ලා අප මහා ගෞතම ලෞතර බුදුරජාණන් වහන්සේ අසනත් නුවර දෙව්රම් මහා විහාරේ වැඩ ඉන්න කාලේ එක්තරා වෙළඳ පිරිසක් නැව් නැගලා සාගරයේ වෙළඳාම සිද්ධ කරන්න වෙන රටකට යන්න යනවා යනකොට විශාල මත්ස්‍ය රාජයෙක් ඇවිල්ලා මේ නැව පෙරලන්න නැව ගිලින්න සූදානම් වෙනකොට මේ නැවේ හිටපු පිරිස ඈත නළලේ තබලා ප්‍රකාශ කරනවා අහෝ ගෝතමෝ භගවා අනේ ගෞතම බුදුරජාණන් වහන්සේ අප බේරා ගන්නාසේක්වා කියලා ප්‍රකාශ කරනකොට අහෝ ගෝතමෝ භගවා කියන මේ ශබ්දය අර මහා මත්ස්‍යයාට ඇහෙනකොටම ඔහුට සිහි වෙනවා තීතය හරිම පුදුමයි ඒ මොහොතේදීම ඔහු ලය පැලී මිය ගිහිල්ලා සවැත් නුවර එක්තරා පවුලක කුලයක ඉපදෙලා දැඩි වියටපත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උතුම් පැවිදි ජීවිතයටපත් වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේ දැක්කට පස්සේ නිරන්තරයෙන් මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න යනවා දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ සිනහ වෙලා මේ ස්වාමින් වහන්සේට කතා කරනවා ආසින් ධම්ම රුචී නාම සම්මපාප දිබුද්ධකෝ විස්වාහං ලෝකපද්‍යෝතං ජාතියා සත්තවස්සකෝ මම හත් හැවිරි දිවියේදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රීපාපියුම් අභියස ඒ උතුම් පැවිදි ජීවිතය ලබා ගත්තා ලබාගෙන දේවරම් විහාරේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මට අමතනවා ධම්මරුචි චිරං ධම්මරුචි තිමං හෝ කාලයකින් ධම්මරුචි මුණ ගැසුණ නේද? තතෝහං අවචම් බුද්ධං පුබ්බ කම්ම අභාවිතං බුදුරජාණන් වහන්සේ මට එදා පෙරදුනා මම නිරේ වතුනා එනමුත් මම එදා ඔබ වහන්සේ සමග බොහෝම සතුටින් හිමාලයේ කැලයට යන්න ආවනේ බොහොම කැමැත්තෙන් ආවේ ඒ බැඳීම ඒ මෛත්‍රිය නිසා මට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් වූ ඔබ වහන්සේ ඉදිරියට ඇවිල්ලා සසර දුකින් අත මිදෙන්න ලැබුණා කියලා මේ ස්වාමීන් වහන්සේ බුදු සිරිපා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා බලන්න සංසාරේ කියන භයානකකම දුගතියක වැටුණොත් ගැලවෙනවා කියන එක නම් ලෙහෙසි වෙන්නේ නැහැ එනිසා පින්වතුනි කල්පනාවෙන් ඉදිරි දින කිහිපය ඔබේ ජීවිතය ගත කරන්න, සිත රැකගන්න, වචනය ආරක්ෂා කරගන්න, අය රැකගන්න, බුදු ගුණයම සිහි කරන්න, බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රීතිය ඇති කරගන්න, චිත්ත ප්‍රීතිය ඇති කරගෙන ගත කරන මොහොත සමාධිමත් මොහොතක් සමාධිමත් හිතට යථා භූත ඥාන දර්ශනය වැඩි ඈතක නෙමෙයි යථා භූත ඥාන දර්ශනය ලැබූ කෙනාටයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය වැටහෙන්නේ ත්‍රිලක්ෂණ ප්‍රතිවේදයෙන්මයි ලෝතුරා නිවන් සුව සැලසෙන්නේ මේ මහා දිවසින් යුක්ත අථාගතයන් වහන්සේ ලෝ සතුන්ගේ සිතින් සිතට යා කළ කරුණාව ඇතිව ඇසින් නැසට යා කළ බුදු වසිරිය ඇතිව කනින් කනට යා කළ භක්ම ഘോഷාව ඇතිව සක්වලින් සක්වලට යා කළ කීර්ති ഘോഷාව ඇතිව දෙව්ලොවින් දෙව්ලොවට යා කළ සාධුකාරය ඇතිව ලෝ සතුන් සනසා කළ සම්බුදු මේවර සැබවින්ම අචින්තනීයයි ඒ බුදුරුව නිසා අතීතයේ කී දෙනෙක් නම් රහතන් වහන්සේලා වුණාද අනාගාමී වුණාද සකදාගාමී සෝවාන් වුණාද දෙව්ලොව ගියාද බඹලොව ගියාද මිනිස් ලෝකේ රජකම් ලැබුවද අනාගතේ කී දෙනෙක් ලෝකේ රහත් වෙයිද කී දෙනෙක් පසේ බුදු වෙයිද අපේ බුදුරජාණන් වහන්සේ නිසා අනාගතේ කී දෙනෙක් ලෞතර බුදු වේද අහෝ ඒ තුන් කාලයට අයත් සම්බුද්ධ හිරුමඩල අනන්ත සක්වගක් මෝහාන්ධකාරයෙන් මුදවා හනසා ලෝභව සත්‍යයි සාදු සාදු සාදු අභිනීල නෙතු සංගල කරුණා ගංග ගලන නිකලෙස් හද මඩල අමධාරානගෙන සුවඳ පිරි මුව මඩල දහම් සක්නාද දෙන සුදු බුදු රැස් දහර තුන් ලොවම නිවාලන අහෝ සනසුමති මත පිරිනිවෙන තුරාවට The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.